ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නායනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමස්කාරය කියමු गच्छामि like to තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අසමන්තං සමයේ පඤ්ඤයං හෝතියා පඤ්ඤා පජාතනා විච්ඡයෝ පවිච්ඡයෝ ප්‍රේතයෝ ධම්ම විච්ඡයෝ සංලක්ඛනා පච්චුත ලක්ඛනා පන්නේච්ඡං කෝ සල්ලං මේ පුඤ්ඤං මේ භවයා කිංචා උපපරිස්සාමේ දාපරිණායසා විසර්තනා සංකජයං පතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා දත්තං පඤ්ඤා පාදාරු පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා පඤ්ඤෝතෝ අමෝ ධම්මවිචයෝ ධම්මවිචේ සම්බුද්ධංගෝ මක්ඛං ධම්මං පරියාපන්නං ඉදං තස්මින් සමයේ පඤ්ඤේන්ද්‍රියං හෝති අසාරිනේ තුනෝ පාපේ වූ පාපයන් වරණතු සම්මාසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අභිධර්ම කේතකයේ ධම්ම සංගමයේ ප්‍රකරණේ ප්‍රඥාව හඳුන්වන සූත්‍ර පාඩයක් ඉදිරිපත් වුණේ. ධර්ම දේශනාවේ සඳහා අපට මෙහි කියන්නේ ප්‍රඥාව සම්බන්ධ දේශනාවක්. ඒලාගේ පරිණින් අපේ මේ ප්‍රඥාව සම්බන්ධ කරුණු ස්වභාවයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාත්‍රිකාතර සූත්‍ර පාඨයේ තියෙන ප්‍රඥාවේ ගුණනාම 30ක්. ඒ ඔක්කොම ඉස්සර කරන්නේ නෙමෙයි. ඒ ප්‍රඥාවේ තියෙන උසස්ම පැහැදිලි වෙනවා ඒ වදන්තේක පාඨයේ. එතෙන් සඳහන් වෙනවා අපමණ සතියෙන් තමයි පඤ්ච ඉන්ද්‍රියම් හොති. ඒ කියන්නේ අපි සෝමනස්ස සාගත පිටින් නුවණින් යුතුව කුසලයක් කරනකොට එන්නේ දෙනවා ඉන්ද්‍රිය කර්ම ආකාර. ඒ එකක් තමයි පංචේන්ද්‍රිය කියන්නේ. මොනවා ඉන්ද්‍රිය කාරණාට සත්‍යේන්ද්‍රිය, විනීන්ද්‍රිය, සත්‍යේන්ද්‍රිය, සමාධිේන්ද්‍රිය, පංචේන්ද්‍රිය, සෝමනස්ේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, මනෝන්ද්‍රිය කියලා. ඒ එකක් තමයි පංචේන්ද්‍රිය. ඒකට මේ පංචේන්ද්‍රිය මොකක්ද කියන එක මේ වචනේ ප්‍රයෝගයෙන් දැක්වෙනවා. පඤ්ඤා, පජානන, විචයෝ, පරිචයෝ, ධම්ම විචයෝ කල්ලක්කන, සුබලක්කන, පච්චුකලක්කන, පන්දිස්සං, ඕතල්ලං, මේසුඤ්ඤං, මේපපියා, සිතා, උපපරිපා, භූරි, යේදා, පරිණායිකා, විපස්සනා සම්පජඤ්ඤං, පතෝදෝ, පඤ්ඤා පරිමුදිය, පඤ්ඤා බලං, පඤ්ඤා සත්තං, පඤ්ඤා පාකාරෝ, පඤ්ඤා ආලෝකෝ, පඤ්ඤා පච්චයෝතෝ අමෝහෝ ධර්ම විද්‍යෝ ධර්මයේ සංකෝෂයන්ගෝ මාර්ගාන්තං ආසකාරියාපන්න එනම් විරාමෙන් ප්‍රකාශ වෙනවා එන්න අපි පඤ්ඤා කියන වචනේ ගන්න පඤ්ඤා කියන මේ වචනය බුද්ධ ශාසනයේ පරිවර්තන පල්‍යයන් කාර්යයයි ඒ කියන්නේ බුද්ධ ශාසනයේ කියලා කල්යාණ ධර්ම තුනක් ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිවර්තන කල්යාණ බුද්ධ ශාසනයේ මුලම කල්යාණ කර්මයේ සීලයයි. නැත්නම් කල්යාණ කර්මයේ සමාධියයි. අවසාන කල්යාණ කර්මයේ ප්‍රඥාවයි. ඒ නිසා දැන් මෙතන මේ ප්‍රඥාව නැති බුද්ධ ශාසනයේ ඉතිරි කරේ කල්යාණ කර්මයේ ගැන හැදෙන්නේ. ඒ ප්‍රඥා කියන පදය ඇති කියන්නේ අපූර්ව ඥාන අවබෝධයෙන් කියන ධාතුවේ. ඔය කියන උපසර්ගයක්. ඥාතින ධාතුව. ඒ ඥානාවේ පාරල ප්‍රත්‍යක් කියලා පරපකාරයේ තුනේ අහිංසේ ඥාන දීතුනම පඤ්ඤා කියලා පරිගැදෙනවා. ඒක නිමෙ දෙපිටේම නානා ප්‍රකාරයෙන් ගන්නා බව කියන්නේ. නානා ප්‍රකාරයෙන් විවිධ ගන්නා බව තමයි පඤ්ඤා කියන්නේ. ඒකේ කියන්නේ කරන්නේ නානා ප්‍රකාරයෙන් ගන්නවා. ප්‍රකාරයෙන් ගන්නවා. ඒකට මේ පඤ්ඤාව කියන එක මුළු බුදු ධර්මයේම පැතිරී දේශාවසක් තුන ධර්මයක්. ප්‍රඥාව ගැන සිදු මාර්ගාවේ අර්ථකථාවල සාහිත්‍ය දෙක විතර කරලා තියෙනවා. එතන ප්‍රඥාව කියන එක අනුන්වන්නේ උතර දිගේ පහළවන ප්‍රඥාවයි. උතර දිගේ පහළවන ප්‍රඥාව කියන්නම පඤ්ඤාන්තර වශයෙන් කියනවා. ඒ පඤ්ඤාවේ ලක්ෂණ තියෙන අඳුනනවා වෙන්නේ ප්‍රඥා බොහෝ ප්‍රවේශකේන මේ ප්‍රඥාවේ ලක්ෂණය නම් සම්ම සබාව පටියේ ලක්ෂණ අප්‍රඥා හැම දෙයකම නියම තත්ත්වය අවබෝධ කරගන්නා බවයි ප්‍රඥාව ලක්ෂණය හැම දෙයකම නියම තත්ත්වය සම්ම සබාව කියන්නේ හැම ධර්මයක නියම තත්ත්වය අරිස්සත් කියන්නේ නිවැරදි තත්ත්වය අපි ඒ කියන්නේ ආත්මයෙන් සිංහල දක්නා බව ප්‍රඥාව රැකගන්නයි. පොඩි අධිකයක් දැක්වන නැතුවන අරමුණාන ඒ නිම දේහේ අවබෝධ කරගන්න සමර්ථ වෙන ප්‍රඥාව. සම්මාන සභාවක් ඡාමික මෝහාකාර විදමරකට ඒ කියන්නේ මේ හැම දෙයකම තියෙනවා ස්වභාව කාර්යය ස්වභාව ආර්ය ඒක වහන මෝහයක් කියනවා ඒක නිසා අවිද්‍යාව කියනවා ස්වර ධර්මයන්ගේ අනුමුණ වල නිවනට අධ්‍යය බසා තබන මෝහයේ යන්න පාරේ නැතනවා. ඒ ප්‍රඥා ඒ අර ප්‍රඥා නිත්‍ය ආකාරයේ ප්‍රඥාවේ ලක්ෂණය නම් හැම දෙයකම යථා තත්ත්වය නිවනටව යනුලට විනිවිද ප්‍රඥා බව ලක්ෂණයයි. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය නම් මේ හැම දෙයකම තියෙන යථා ස්වභාවයේ වහාම මෝහයෙන් අභ්‍යකාරයේ ලැබෙන බවයි ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. ඒක කියලා රතේ කියලා. ඊළඟ ප්‍රඥාව ගැටෙන්නේ අකම්මෝහ රත. අකම්මෝහ ප්‍රතිපත්තාන. අකම්මෝහ කියන්නේ අවදාහක් මුලාවකට වැටෙන්නේ නැහැ. ප්‍රඥාව අපට වැටෙන්නේ මුලාවක් නැහැ. ඔය එනාවකවා පැවැටෙන්නේ අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ධර්ම මොනිටයන්නේ නැහැ. අන්න ඒක ප්‍රඥාව ගැටෙන ආකාරය අපට. එයාගේ ප්‍රඥාව නිසාම ආසන්න ධර්මතාවක් තියෙනවා. සුඛිනෝ චිත්තං සමාධියේ කියන තැන සමාධිතෝ යථා රූපං පස්සති කියලා වචනයක් තියෙනවා බුද්ධ වචනය. සමාධියවත් දැනගා තමයි ප්‍රඥාව ලබන්නේ. එනිසා ප්‍රඥාව විසාම සමේ උපකාරක ධර්මය සමාධිය. සමාධිය දීකාගෙන ප්‍රඥාව පහළ වෙනවා. එන්නේ මේ විදිහට ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණයයි ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය ප්‍රඥා වැටෙන ආකාරය ප්‍රඥාවට ආසන්න දෙන හේතුවයි සඳහන් වෙනවා. ඒක ප්‍රඥාවේ ලක්ෂණය මුලින් කියේ හැම දෙයකම තියෙන යථා ස්වභාවයේ විවිධ ප්‍රඥා බව. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය හැම දෙයකම තියෙන යථා ස්වභාවයේ මහකර තියෙන අවිදු අදුර නතර බවයි. ප්‍රඥා රැකෙන්නේ අවදාපත් මුලාවකටපත් වෙන්නේ නැති බවයි. වක්‍රණ ආකාරයේ පාලනයේ සමාධියයි සිතේ සංපත් තමයි. දැන් මෙන්න මේ ධර්මතා හතර අනුව අපි ප්‍රඥාව තේරුම් කරගත්තා. ප්‍රඥාවේ ප්‍රවේද නාමයක් තියෙනවා. ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව කියලා දෙකක් තියෙනවා. ලෞකික ප්‍රඥාව කියන්නේ සතර මඟ, සතර ඵල හැර. ඉතින් මෙහාට ඥාන සම්ප්‍රයුක්ත සිත් කියලා ගොඩක්. දැන් කොහොමද ඥානයේ වෙනස් වෙන්නේ 47යි. ඒ මාතක් අඩුවනම් 39යි. ඒ 39 39 කියන ප්‍රඥාවට කියනවා ලෞකික ප්‍රඥාව කියලා. මොනවාගේ 39ය? දැන් සාමාජික සෝමනසේ විද්‍යාවෙන් 12ක් තියෙන ප්‍රඥාව. ඒ වගේම මහාංගික ලෝකෝමය රූපාන්තර අරූපාන්තර කියන ඔක්කොම විද්‍යාවට මේ විද්‍යාඥයේ දොරයි විස්තරය. ඔන්න විද්‍යාඥයේ තමයි ප්‍රඥාව කියන්නේ ලෞකික සිත්වලට. ලෝකෝත්තර සිත්පතේ කියන ප්‍රඥාව ලෝකෝත්තරයි. කියන්නේ ලෞකික ලෝකෝත්තර වාක්‍යය. දොරක් කියනවා විතර විතර විපාක ක්‍රියාවෙන් සතරා කරලා කියනවා සෝමනස්ස සාගතයි. ඒවායි හයයි 18. මෙන්න මේ 18 සෝමනස්ස සාගත ප්‍රඥාව. ඊළඟට ලෝකෝත්තර ප්‍රඥාව ලෝකෝත්තරයේ ධාතේ කියන ඥානෙ අතවිද සෝමනස්ස සාගතයි අතම එක උපේක්ෂා සාගතයි. ආගතික දෙකෙන් ඉතිරි කියාවේ උපේක්ෂා සාගත ප්‍රඥාවයි. ඊළඟට සලකා බලන්න ඕනේ තවත් දෙකක් මේ ප්‍රඥාව තේරුම් ගැනීමට පුරාණ ආචාර්යයන් වහන්සේලා මෙහෙම තෝරනවා. සංඥා විඥාන සංඥා කියන ධර්මතා පුරාණ කියනවා. සංඥා කියන්නේ පැහැදිලිව. විඥානික හේතුවල අවිශේෂ දැනුම. සංඥා කියන්නේ කාලා ප්‍රකාර වෙන විදාකාරයෙන් දැනුම. ඒකට නිදසුන් කරනවා යම් කිසි සමාවරණ නැත්නම් ස්වර්ණකාර කෙලෙක ස්වර්ණකාර කර්මාකාරයක මේ කුල දාලා තියෙනවා සංස්කාරු ගොඩක් සංස්කාරු ගොඩක් දාලා තියෙනවා සංස්කාරු ඒ සංස්කාරු දකිනකොට කුඩා දරුවෝ කුඩා දරුවන් මේක දන්නේ පාඩ හැඩමුව විතරයි පිළිපෙළ බව හැඩමුව එච්චරයි දරුවා දන්නේ ධම්මපිටකේ ඇත්තන්නේ කුඩා දරුවගේ පෞද්ගලයන් වැඩි විදිහේ මේ රම්පාව රම්පාව දකින්නකොට ගන්න ආ මේක රම්පාව. මේක නමත දෙච්චර දෙච්චර වැඩ කරන්න පුළුවන් කියලා ඇත්ත ගන්න ඉතලා. සම්කල්පෝ ඊතරා කියන්නේ කියලා ගන්නවා. සම්කල්පව ගන්නවා මේ රම්පාව මෙච්චර රම් කියනවා. මෙච්චර සමර්ථ කියනවා. මෙච්චර විදී කියනවා. මේක මෙච්චර බාරයි. මේ කමනාව දැක්කේ ඇතුළේ එකක්. ආදි වශයෙන් සියල්ලම ඒ රත්කරුවා ඒ පෞද්ගලික ස්වභාවය ගන්නවා. ඒ වගේම තමයි මේ සංඥා විඥාන සංඥා කියන ප්‍රඥා කියන්නේ. උදාහරණවලදී සම්පූර්ණ දැකීම වාගේ තමයි සංඥාව. දැනීම මාත්‍රයයි අරමුණු කළ මාත්‍රයයි. ඒකෙන් මොනවද කරන්නේ කියලා සිතුවක් ගන්න. විඥානය වගේ තමයි අර ඒවා කියන් වැඩි කියන් ඒ නම් කවුද කියනවා වගේ තමයි ඉන්නවා. උදාහරණයක් වඩා විශිෂ්ට දැනුමක් කියන්න තියෙනවා. නමුත් ඒ අත් උදාහරණය මේක අතවල් ලක්ෂණ ප්‍රධානයේ බාරයි අතවල් ලක්ෂණ ලෝභ මිත්‍රායි කියලා නාමය. සංකල්පවා ඉන්දියාව ලබ ගන්නවා. ඒ වගේ තමයි ප්‍රඥාව. ඒකෝ දැන් සංඥාවෙන් කරන්නේ යම් සියක් ලකුණු කර ගැනීම පවණයි. විඥාණයෙන් ලකුණු කර ගැනීමත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න කිරීමක් කරන්න පුළුවන්. ප්‍රඥාවෙන් නෙමෙයි. සපෝතර ගැනීම විඥාණයට වඩා එයාට දැනගෙන සතර මඟඵල සාක්ෂාත් කරගන්න ප්‍රඥාව අවශ්‍ය වෙනවා. අර විඥාණය මේවා කරන්නද? ඒකට ප්‍රඥාව අවශ්‍යයි. මෙන්න මේක ප්‍රඥා විඥාන සංඥා කියන තුන ගැන ප්‍රවේදයෙන් තේරලා තියෙනවා. සාමාන්‍යයෙන් සකසා ගන්නකොට ආමාවචර ප්‍රඥාව, මහාගත ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව කියලා අවස්ථා තුනක් දෙදෙලා තියෙනවා. අවස්ථේන වැඩගත් වීමක් මේක අපිට වැඩිලා පාඩම් පුතේවා. සිතාමේ ඥානය, සුතමේ ඥානය, භාවනාමේ ඥානය කියලා අවස්ථා තුනකට මේ ප්‍රඥාව දෙදෙලා තියෙනවා. සිතාමේ ඥානය කියන්නේ කාමයෙන්වත් අහන්නේ නැතුව කොටක් මලක් සතක් දෙන්නේ නෙමෙයි. සමාධියේ ස්වයං ප්‍රතිභාවය. ස්වයං ප්‍රතිභාවයෙන් සමාධිය වැඩෙන්නේ. සමාධිය වැඩෙන්නේ යම් යම් තීර්ථ ශාස්ත්‍ර කර්මාන්ත ආයතනය පිළිද කරනවා. දැන් බලන්න අර මාර්ග සම්පූර්ණාර්ථයේ වායක හතේදී කාටවත් විසඳන්න බැරි ප්‍රශ්න රාශියක් ඉතිරිවෙන්නේ වායක හතේදී. ඊළඟට අනිත් පරිචාරවල උසස්තරයේ ප්‍රශ්නයක් පස්සේ දෙවියන් අසුරාගේ රාග ආරක්ෂා කරේ අනුන්ගේ උපදෙස් සබාවකට නෙමෙන්නේ ඊළඟට භූමියේ රක්ෂදත්ත රාජ්‍යවාගේ කාර්යාලයේ කියලා ඉතල සංඛා රාජ්‍යාලයේ කියලා සා උපකම් කඩර උපකාරීන නගරයක් කඩර අන්තිමේදී අතල අක්කවුලයන් විතර සාර සේනාවක් ධර්මී කරලා ඒ සමගිය දීකාරතරම් සමර්ථ වුණානේ අර මූල කර්ණාන්තික ධර්මවලට අද සුදුමයි මේ කාලයේ මේවා යාන්ත්‍රෝපකරණ තිබුණ නැත උදාහරණයේ උති රංගයේ සාල උමගක් කැඩලා ඒ උමග මාර්ගාවන් වගේ කඩලා අන්තිමේදී සුමාකාර ජයග්‍රහණයක් අත්වෙන්න හේතේ ගැටිවන්නේ ඒ කුණක්ද සිතාමේ ගායය ඔයාගේ පිටානතා සමාන පීඩනය කර ගන්න දක්ෂතාවය දෙනවා සිතාමේ ගායය උදේනාන කියන්නේ බලන්නේ සීත සාත්‍රාදී ඉලක්කයා ගැනීම සියල්ලම ලබන අවබෝධයෙන් සුතමේනාන. භාවනාවේ කියන්නේ අවාපන්නත් පන්න. ඒ කියන්නේ සමත භාවනාවට අධාර සමාපatti පුරවා ගන්නවා. විදර්ශනා භාවනාවට මාර්ග පඩු පුරවා ගන්නවා. ඒ භාවනාවෙන් පුරවා ගන්නවට ප්‍රඥාව කියනවා. භාවනාවේ ප්‍රඥාව කියනවා. මේ විදිහට ප්‍රඥාව තුන් ආකාරයකට කියනවා. තවත් කියනවා තුන් ආකාරයක් මොකක්ද? ආය සෞඛර්යය, අපාය සෞඛර්යය, උපාය සෞඛර්යය කියලා. ආය සෞඛර්යය කියන්නේ අභිවෘද්ධියේ තේරුම් ගන්න අනුවර. අපාය සෞඛර්යය කියන්නේ පිළිහිම තේරුම් ගන්න අනුවර. උපාය සෞඛර්යය කියන්නේ සාමෝචිත ප්‍රඥාව. දැනගන්න. දැනගන්න උපදවා ගන්න ආකාරයේ ආයත අවතාරය කියලා හඳුන්වනවා. ඒක වේදනාපාණී සඳහන් වෙනවා. යම් කිසි සමාන විිත ගැන සමාන විිත ගැන ආවෝණයෙන් කටයුතු කරන එක නිසා මේ මේ විදිහට කරගොළොත් දුකම් අකුසල් දුරු කොට යනවා. උපන්න අකුසල් සහාය වෙනවා. දුකන්න කුසල් උපදිනවා. උපන්න කුසල් වැඩිනවා කියලා පිට පිළිබඳව තේරුම් ගන්නවා නම් අන්න ආයත අවකාශය. අනිත් පැත්තෙන් බලනකොට මේ ජීවිතේ පැවතුනොත් උපාසකා ගැට වෙනවා, රූපාසකා රූපටි යනවා. රූපාසකා උපදිනවා, රූපං අකුසල උපදිනවා, රූපං උපාන් අකුසල ගැට යොමුනවා කියලා දැනගන්නවා. අන්නේ දැනීමට කියනවා අපායතාවකාරී කියනවා. උපාසකාවකාරී කියන්නේ පැරණ සුදුසුම වෙනවා. සාධිවණයක පැහැදිලි කරනවා නම් ඡාති කොවිදනක් කරන්නේ කියන්නේ පෙරදාමක් කරන්නේ කියන්නේ දෙන්නේමක් කරන්නේ කියන්නේ කාර්යකාරියක් කරන්නේ කියන්නේ එවාගෙම අර්ධිතේයක් කරන්නේ කියන්නේ එමෙන්නත් තවත් තවත් සමාජයේ ජීවන උපායයන් දෙකීමේ කියන්නේ එනගන්නවා මම මේ විදිහට මේ විදිහට කරගත්තොත් මේකෙන් ආර්ථික විපාක වෙනවා දැන් කොවිදනේ කියන එක මේ විදිහට කරොත් විපාක වෙනවා කියන දැනගන්න එදා මෙහෙම කළොත් අලාභ වෙනවා කියලා දැනගන්න. අනිකෝත් අනිකෝත් හැකියාව මෙහෙම කළොත් මේ විදිහට මේක අලාභ වෙනවා කියලා අවශ්‍ය වෙනවා කියලා දැනගන්නවා නම් ඒ දැනගන්න උනට කියනවා ආර්ය කෞසල්‍ය. ඒ සෑම කටයුත්තකදීම මේ මේ විදිහට කරගුණොත් මේකෙන් අර්ථයක් සිදෙනවා මේක දුරු වෙනවා ප්‍රයෝජන වෙනවා වාස්තුවක් වෙනවා කියලා තේරුම් ගන්න ඕන ආර්ය කෞසල්‍ය. උපාය කෞසල්‍ය කියන තරම සිදු නෝනේ. ඒ සමුදේ ඉගෙන ගියා ගන්න එකක් නෙවෙයි. සමාධියේ හිත තුලින්ම වතු කරගන්න ශරීර තුල. අර බණ කතාවක් කියනවා අපි බෝසත්තුමා අපිට. කවදාවත් සමීප රටවල් දෙක එක රටක බෝසත්තුන් වහන්සේ ආශ්‍රය කළා. සමම රටේ තව සතුටු කෙනෙක් ආශ්‍රය කළා. ඒ දෙකෙන් අතර තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාවේ ජීවත් වෙන කාම කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ජරාතේම කවුරුත් මේ සාපයන් ආශ්‍රය දෙනවා වගේ උපදේශ කරනවා. එක දවසකදී මේ සතුරු රජුව බෝධිසත්වයන් එක්ක කුජයක් කරන්න තීරණය කළා. ඒ රසාලා ගන්න. බෝධිසත්වයන් එක්ක රසාලා ගන්න සතුරු රජුනේ සමීප රජුනේ තීරණය කරලා ඊමණේ කුජයට පිටුම් කළා. ඒ කියන්නේ මේක කරුණා කරුණදී ඇති ඉලා තාපයන් වාදයට වැඩලා ස්වාමීන් අපි යහවල් දවසේ මේ සමීප රටක් එක්ක යුද්ධ කරනවා. අපි දෙපාර්තමේ කාර්යයක් ගෑ කාර්ය පරාජය. ඉතින් ජයන්තේ තාපයන් වාදයේ ජයයෙන් බාරගේවා සම්මුණාතර ජය ලැබෙනවා. අපි සම්පූර්ණ පාරමිතා වෙනවා. ඉතින් මේ පරිදි මේ රජුව සෑහෙන දෙපැත්තට බලවත් විශ්වාසයෙන් සමන්ගේ රැකෙන්නේ යුද්ධ සංග්‍රහණ කළා. ඊළඟට බෝසත්ත්වයන් විශ්වාසයේ සාපේක්ෂව අසලන දෙවිවා. දෙවොන. බෝසත්ත්වයන් වහන්සේ ඉන්නතුවා ස්වාමීන් වහන්සේව කතා කරා කියනවා අනිත් කර්තියෝ තමයි මේක ආරම්භ කරන්නේ අපි දෙපාර්තමේන්තුවේ කාර්යද ජය කාර්යද කරාගෙන ඒ සාපේක්ෂව වහන්සේක දැනගෙන ඉන්නවනේ ඒක හේතුව කිව්වා සමුන්නාන්තයට පරාජය ලැබෙනවා කියලා. ඕනම කෙනෙක් එහෙම පස්සට යනවනේ නමුත් බෝසතරන් වහන්සේට තියෙනවා ආනුපස්තික ඥානෙ කියන ඔය උපාය කවුරුයි. උපාය කවුරුයි කියන දැනුම් තුල සුවඳ උන්වහන්සේ පාවිච්චි කරනවා. උන්වහන්සේ ආවා ඒ රාජ්‍යෝ දිරන්නේ මා කාර්යයෙන් કોઈ වෙලාවෙක કોઈ ආකාරයකට. ඒක දාපකයන් වාසේ කිව්වා ඒ රටේ දෙන්නේ දෙකෙනෙක් උග්‍ර කටයුතු කරනවා. උග්‍ර කටයුතු කරනකොට දෙපාර්තමේම ආර්ථික අධිපති අධිපති ආර්ථික දේවතාව දෙන්න අහසේ සටන් කරනවා. සමුදායේ පැත්තේ දේවතාවා කළු උතුලෙක් වගේ අනිත් පැත්තේ ජයගම්මින ප්‍රතිවර්ණ පැත්තේ ආරක්ෂක දේවතාව සුදු උතුලෙක් වගේ එන සටන කරනකොට අවුරුතකයා පරිදිනවා. දුකමය ගාගන්න. ඒකෝ සමන්නාගේ තීත විලාකයට පස්සට සමන්නාට පාර දෙනවා. ඒත් මේ රජෝ පතුවටෝනේ නෑ. ඇතුවා ඒ බුදුදහම දෙන්න දෙන්නේ කාටද? ඉවා දෙයක් ඒ රජුන් දෙන්නටයි ඒනාමික දුර දෙන්නට තේරෙනවා. ඒකට මේ බෝසත්ත්ව රජුන් අතුරු තරංගාරය කිව්වා. ස්වාමීන් වහන්සේ මම නෑ ගන්නවා. සාපජන් වාසේ විස්තරය. සාපජන් වාසේ දාර්ශනය තමයි එතුම පිළිවෙල. පොරුනේ ඇයි ජීවිත දාර්ශනය සකල ආකාරව උනා. සේනාධිපති කියලා තුන බෝසතුන් වහන්සේ සාමිලාවත මගේ සේනාව අතුලගනේ එනවා නම් මට කියන්නේ. ආස බලා මට කියන්නේ. ඒ වගේම එක අවස්ථාවක උතුර කටනාන් කරනකොට බෝසතුන් වහන්සේගේ සේනාව පස්සට පස්සට පරිදි පරිදි පස්සට පස්සට යන්න ගත්තා. අද වාගේ ඈත දෙයක් නෙමෙයි කඩුවෙන් කඩුවනේ. ඉතින් ඒ වෙලාවේ හේනාන්දිකති අහන්න බැහැ. අහස බාලා පොත පුත්‍රාති කියලා දේ ගන්නත් මේ සාමයේ දෙනවා අර කියපු ලකුණ. එක පැත්තේ සිරුරුකලේ අනිත් පැත්තේ අලු උත්තරේ දෙන්න අතරේ කළු එක නැදන් දැකේ යනවා. ඒතර බෝසතුන් වහන්සේ සාතම් පරිදි සුන්දම් කරගෙන ඉත ප්‍රවාහු ඒ මාසේ පුඩ කියන ඉහිතරයක් අර සුදු උසදයාර වේචා. ඉතාලම දැන් අතුරුදාම වුණා. ඒත් තමයි එකට වැඩින්නේ වේවිතල. ඒකාවෝනේ මේ දෙන්නේ සංකේතයක් නේ. ඒකාම වෙන අතුරුදාම වුණා. අතුරුදාම එක්ක වෙලාවේ සමන්දි වේලාව සතරේ මේ දේවා අන්තිමේ පරිදෙන්නේ කියලා කිව්වා. දිනවා. දිනාගේ කියලා කිව්වා කරා. එන්න මේ වගේ අවස්ථානුකූල අවස්ථානුකූල දැනගතුළු අතුරුන ඥානයේ කියනවා උපාය කෞකාරී ඥාන. එයාට මේ භාවනා කරනකොට අපතෝකාවාසිය. දැන් භාවනා කරනකොට සීල රකින්නකොට ආමික වස්තියේ කරනකොට අප තවත් කියන්නේ තුනම. දැන් අපි ඒක භාවනා කරන්නේ පුරුකය දෙලින් කබා ගමන වාඩි වෙනවා. ඒ වගේම අපහසුතාවයේ වාඩි වෙනවා. ඒකට ගැටියතාවක් කියන්නේ ඉතර වේදනාවක්. ඒ බව තමයි දැනගන්න ඕන අන්න ආය කවුරුහරි ගන්න. ඒ කියන්නේ සමාජ අපහසුතාවයෙන් බව දැනගත්තා. සමාජයේ සමාජ නිරෝධය බව දැනගත්තා. ඒ දැනගත්ත බව අපාය කවුරුහරි ගන්න. ඊළඟට තමයි මෙතන මම මෙහෙම වාඩි වුණොත් හරි වේදනාවක් නෑ. එවාගේ මම මේ විදිහට අත තියාගත්තොත් හරි. මේ විදිහට අත තියාගත්තොත් හරි. මම අනිකොත් බාහිර දෙකේ ඔක්කොම අතර ගන්නොත් හරි. මට මේ ලැබිච්ච කුසල අරමුණ පහළට පිළිගනොත් හරි. එවාගේම ආස්වාද ප්‍රාස්වාද අරමුණ මෙනෙහි කරන්නේ ඒ අරමුණේ මුලැඳාම මුලින් තේරෙන්නේ කරද්දොත් හරි. ඒ ඔක්කොම තේරුම් අරගෙන භාවනා කරනවා. අන්න ආයතවතරේ ඥානය. ඊළඟට දැන් යම් කිසි දෙයක ආවගේ ධ්‍යානය අතුරුවා. ධ්‍යානය දුරනකොට උපාය අවස්ථාවේ ඥානෙ කල ගන්නවා. කල ගන්නවා කියන්නේ දුරන සිට දුරන්නේ නැතිව. තමයි මේක කරට ගන්නවා. ඒකත් කරට සුදු නුවණ හැකිරෙවුවා. ඒ වගේම දැන් වෙනත් අරමුණක් ආවා. වෙනත් අරමුණක් වෙනකොට ඒක සම්පූර්ණ ඉතිං ප්‍රතික්‍රියා කරනවා. අපේ මොකක්ද කියලා ආස්වාදයි සේවායි කියන එකයි කියන ආස්වාදපත් ආකාරයම. අන්න කඩතුළු තුනු නැහැදෙව්වා. එලගත්තම් තමන් කරේ දේවල් නැති නැති තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේක කියන්නේ උපාය කවදාද කියනකොට. ඒ ඔක්කොම ඉති ප්‍රතික්ෂේප කරලා තමන්ගේ උසල් අරමුණේම සමාධි අරමුණේම පවත් වෙනවා. ඒ වගේම දැන් අපි කරමු මේ භාවනා අරමුණක් පහළ වුණා. බුද්ධාගමේදී කටලාගෙන කාර්යමක් ලැබුණා. ඒ අනුව දිහා පිටින් දැරුවොත් එහෙම වහාම නැති වෙනවා. ඒක තමයි දැනගන්න ඕනේ. දැනගැනීම ආය කවුදන්නේ. අපාය කවුදන්නේ. ඒ නැති වෙනවා දැනගැනීම අපාය කවුදන්නේ. ඊළඟට මේක සමා නැති නොවන හැටියට ආසා ගන්න දුනි විස්තරය. ඒ කියන්නේ මේ දිහා බලන්න, ඒක ආසා කරන්නේ තමන්ට මේ කාර්යමුණ අස්වාස්පස්සා තරමනේ දෙකියලා ඒ අනුව හිත ගන්නවා වහාව. අන්න උපාය කවුසාරිය. ඒ වගේ ආවනාවේදී මේ ආය කවුසාරිය අපාය කවුසාරිය උපාය කවුසාරිය තුනම ප්‍රයෝජන වෙනවා. අනිත් කඩවලදී දේවල්. කිසියක් කියන්නේ කියක් ඒ වෙන කටයුත්තක් කරන්නේ කියන කෙනෙක් එක්ක කතා කරන්න කියන. ඒ හැම කෙනෙකු තියෙන මේ තුන් ආකාර ඥානය අපට අවශ්‍ය වෙනවා. අපට ප්‍රයෝජනවත් වෙනවා. අනේ තමයි ආය අපාය උපාය කවුරුන් කියන්නේ. තව කියනවා දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධේ ඥානය, මග්ගේ ඥානය ආදී වශයෙන් ඥාන හතරක්. තව කියනවා ආර්ථ ප්‍රතිසම්පදා ඥානෙ, ධර්ම ප්‍රතිසම්පදා ඥානෙ, විරුද්ධ ප්‍රතිසම්පදා ඥානෙ, සුභාන ප්‍රතිසම්පදා ඥානෙ කියන තවත් ආකාර හතරක් තියෙනවා. සමහර විට මේ එකක් තියෙනවා. දැන් බොහෝ දෙනා කියනවා ආර්ථේ නොදැන ගාථා සූත්‍ර පාඨ ආදී ඇතිවීම කියන්නේ ඥානීය පාවෙන්නේ නැහැ කියලා. ආර්ථේ නොදැන තේරුම නොදැන ගාථා කියනවා. දැන් මේ ගාථා බුද්ධ වන්දනා ගාථා කියනවා, පූජා ගාථා කියනවා, සමාජ පිළිදේශනා ගාථා කියනවා, අර්ථ ගන්නෑ. ඒකෝදේ ඥාන සංප්‍රයුක්තේ නෑ කියන අතම් කෙනෙක් ඉඳලා කියනවා. භෝධය කියනවා. සැබවින්ම ඒ ගැන අපි සාවධානයෙන් ඉඳලා කොහොමද මේක ඥාන සම්ප්‍රයුක්ත වෙනවද නැති කියලා. ඒ කියන්නේ ඉතින් වැඩගත් කීයක් කියනවා. ඒකත් පසුගිය කාලේ ඉඳන් අවුරුදු 20 කට විතර ලංකාවේ ගණිතය බොහෝම සම්භාවනීය දෙස්වා පුරාතනවා. කවුරු කියන්නේ මහා බෝධිසත්වයෙක් කියලා. කරන්න මහා සත්‍ය සම්පන්න උත්තරේ මා වූනේ ස්වාමීන් වහන්සේ. ධර්මයක් දැකගත හැකි. අපට වඩා බොහෝම ගම්මීර ඥානයක් තියෙනවා. භාවනාව ගැන ත්‍රිපිටක කාරණේ ගැන. ඊවාසේ මා පරම ධර්මයේ පිළිවෙල දුක ප්‍රධානාචාර්යයේ කලක් වැඩ කරන ආරණ්‍යතුනි. සම්පූර්ණවත් මාත විහෙර වෙනවා කර්ම සංකීර්ණය. එහෙනම් බොහෝම හිතවත් නිසා සමහර ධර්ම කාරණාවට විහෙර වෙනවා. සදාසත් සම්ප්‍රේ විහෙර වෙනවා සංකේතයක් ඒක කියන එක ප්‍රශ්නයක්. ඒ වගේ අර්ථය නොදැන ගාථා සූත්‍ර පාඨයේ කියලෙමින් ඇති නිඥාන සම්ප්‍රයුක්ත වෙනවා කියනවා. ඉතින් මේ දැක්කටම මගේ මහත්කමක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ කොහොම දන්නවා? දැනගෙනත් මේක මගේ නැහැ මේ ධර්ම තරකට වඩා යම් විදියක් අහන්නයි කියලා මට හිතුණා. ඒ නිසා මම මේක කර්මයෙන් විතර ගන්න නැතුව සේනාවන මහත්මයාගේ වාගේ එකද ගන්න ඕනේ කියලා සම්මත කරලා ප්‍රයත්න විතර බුදුගුණ වඩමින් සම්මත කරලා. ඒ පාඩම බුදුගුණ තුනේ මට දැකීමක් ආවා. ඒ මොකක්ද වැටෙන්නේ? කවරකෝ දහම් කර්යයක් හේනකොට ඇහෙනකොට සතර ආකාරයෙන් ඥානසම්පූර්ණ වෙන්න ඕනේ. අර්ථයෙන්, ධර්මයෙන්, නිරුක්තියෙන් ප්‍රතිභාවනය කියලා. ඒක මම පැහැදිලි කොට ලියුවා. විවාහකෝම ගෞරව සම්ප්‍රයුක්ත ඉස්තුති කරලා පිළිවිලට කියනවා. කලින් අහලා නැහැ කියලා මේ පදේ. මෙලෙසම වශයෙන් මම කියුවා අපේ බුදුරජාණන් වහන්සේ ධර්මදා කුතුමතේ සම්පාදවල ධර්ම දේශනා කරද්දී මැන්නේ පාඩපදයට සවන් දුන්නා. ඉතනේ කියලා. ඒ මැරියාගේ පිටවල දෙවිසක් හද වෙලා ගොකොල්ලම වගේ නැගෙන ධර්ම. ධර්මයේ මනහන්නේ ඒ සතා සීල ලෝකයේ සීල රාගය කියලා වහන මන්දුපදී රාගය. ඒ මොහොතේම ආව පිළිසත් එක්ක බණහන්ද බණවතු වන්නා. ඒකෙන් මේ මැරියාට බණපදේ නිසා ඥාන සංප්‍රයුක්ත කුසලයක් පහළ වෙනාගේ දෙවලෝ උපන්නේ. ඒ දෙවලෝ ඥාන සංප්‍රයුක්ත උපන්නේ නිසා ගෝවාන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මැරියට උනත් ඒ බණපදේ ආර්ථේ නැති උනත් ඥාන සංප්‍රයුක්ත කුසල පහළ වෙනවා. හොඳයි ඒකේ තියෙනවා තවත් කෘත්‍යයක්. බුදු දහමෙන් වාස්තේ මමද භාෂාවෙන් ධර්ම දේශනා කරනකොට අහන්නා වූ අය සමතරාගේ භාෂාවෙන් ඒක වටහා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ පාරමී බලයක් අනිත්‍යයක් නෑ. අපේ ලංකාවේ සිතුල්පවගේ එකදහම් ගන්නවා අතේ නම විතර විතර සංඛ්‍යාවේ ධර්ම දේශනා කරන්න පොදු වේ සිද්ධියක් අදාළ තුන් එළ නිසා. කලාරෝගක් මේ කරදරවල ආයේ මොකක්ද මේ බණහන්න හැමදාම වෙනවා. මේ රහතන් වහන්සේ කෙරේ පුදුම කරුණාවක් මේ මොකක්ද කියන්නේ කියලා විතර බණහන් දෙනවා. අද මනුෂ්‍යයා අතරේ තියෙන ඈතින් ඉඳලා බණහන්. ඔය අතර එක්තරා දවසක් ගැටේ ඌර ගැටේ. ධර්මවත් යාගෙන මේ ධර්මයක් නෑ මේ බණ කියන තැන ඈතින් දෙතවන් නොකරුවා බණාගෙන මොකක්දයට විදලා බණා ගන්න. ඉතින් මේ බණාගෙන මොකක්දයේ මේ බණාගෙන මොකක්දිය අර ධර්මයේ කියන පැහැදිලිම යුතුව එම රහතන් වහන්සේගේම ධර්මයේ නැගෙන්නේ සර්වේ කියලා උගන්වනවා. මේ දරුවා වාස හතේදී එම රහතන් වහන්සේලාගේ ශරීරය නම් සෞඛ්‍යද යන වශයෙන් එම රහතන් වහන්සේලාගේ පරිදේනා සෞඛ්‍යලස සාරවත් වෙනවා. ඒක නෝදාතිය මනුලව හේතු උත්පත්ති ලැබේ බණාතින් සිට කුසලයේ නිසා. ඒ කුසලයේ යෝගයන්ට ඒ සමස්තද වචනාර්ථ වශයෙන් තේරුන්නේ නැහැ. නමුත් ඒකේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් පහ වෙලායි මනෝලෝපන්නේ දැනගෙන රහත් වෙනවා. සාස්ත්‍රාවේ ධර්මමය ඉලක්ක කළා. කාර්යයේ බුදුසසුන කාර්යයේදී ආරණ්‍ය සේනාසනයක පිටුන් වාසය දින කතාවන ආත්‍රිකාවේ අභිධර්මයේ සත්‍යයන කරන පුරුද්දක් තිබුණා. ඒ શબ્දය ගාන තිබුණේ නිතර ආනවා. ඒ කලාවේ ගාන තිබුණේ නිතර නිතර ඒ શબ્දයට සාම් දෙනවා. මේ ගාන තිබුණ අර්ථයේ අර්ථයක් ගන්නේ නැහැ. නමුත් ඒ නැවි කුසා බලේ කොච්චරද උදාන්තරයක් ඒ ධාර්මික මුලා දිව්‍ය ලෝකයේ සම්පත් වෙනවා. මේ ලෝකේ සම්පත් දෙදලා අපේ බුද්ධ ශාසනය බුද්ධ පරිනිර්වාණයෙන් පසු පසු අවුරුදු 200කට ආසන්න කාලේ පාර්ලි පුත්‍ර නගරේ උපන්නා. ඕකේ නම ජනතාව. මේ ජනතාව කියන්නේ සරත්තා ධර්මයේ කුණා. ලෝකේ ශාස්ත්‍රාත්මයේ කුණා. ඒ අතරේ ධර්මාතෝක රාජිරුවන්ගේ කියා බින්දසාර බින්දසාර රාජිරුවන්ගේ කලින් පුත්‍රයා තුමන කුමාරයා එරණ පුත්‍රයා ධර්මාශෝක. එරණ පුත්‍රයා මවකුසේ ඉතිරිදී මවට දොර දුකක් උපන්නා. ඉරාණි හදාය පාකාගෙන තරුකටසයි සහස්තයේ දෙගෙන කඩ ගැරේ පරවන් කරනවා. ඉතින් මේ මේ සායවාක්‍යම් බ්‍රාහ්මණයන් කියලා මේක මේ ඉතල ගන්න බැරුණා. ඒ කියන්නේ කැමැත්ත ඉතල ගන්න බැරුණා. ජනතාවන ගෙන්නවා. ජනතාවන ඉතල ගෙන්නවා. සංඝාප්පයක් ඉති කරලා ධර්ම කටවාගේ ජීවිතේ දේවල් ගෙන්නලා ඉරායිමදාය දෙනකොට සතු පාටේ රත්තරන් පාටයි නිදී පාටයි ගෝල් ගෝලාකාර වස්තු දෙකක් කඩලා ඒ මැද්දේ පාරයන් කාමලයක් කනවල ගැටෙන් කනවා වෙනකොට කණි කන් කණිවල කඩලා ඒ නිවාස සීකාවතින් වඩම්මද ගැලෙන වාගේ කරවල මෙන්න ඉතිර එන්න ආද ඒ කුඩේ සබා ගන්න පය සබා ගන්න මෙන්න ගැටෙන් කනවා කියලා බලකේ එතුමා අනාගත වාක්‍ය කිව්වා මේ මවුතේන දරුවා කුසී පස්චක්‍රයක් දෙනවා. ගබඩිවට අගරඩ වෙනවා. අහසේ පොළවේ මහා මහා පොළවේ අහසේ පොළවේ මහා සාගරයේ යොදුනක් නාගේ මොහොතේ ආඥාව පවත්වන ලැබෙනවා. දෙවියෝ, යක්ෂයෝ, වරක්තු, පක්ෂීනෝ, නාගයෝ, මනුෂ්‍යයෝ සියලුම මෙතුමාට සේවය කරන්න දෙනවා. ඔය වාක්‍ය කියලා දෙනවා. ඒ සියල්ල එතේම සිද්ධ වුණා. ඒ අවුරුදු බොහෝ කාලයකට පස්සේ මේ ධර්මතෝක රජුලවන්ට මෑණියන් මේ දෝෂය කියලා තිබුණා. ඊට පස්සේ මේ ධනකාර ගෙන්නන සංග්‍රහ කරන්න ඕතේවා. වලකට ඕම දුරස්ත පරාසක සාපත කරේදී ආදීයක කරේදී කරවිලා ඉතියා. කාර්යකුත්‍යෝ කියන සීලකරවත නම් කරගෙන එනකොට මහා වස්තෙන් කියන ආරණ්‍ය සේනාසනේ කියන කාර්යයෙන් දෙන්න තිබුණේ. ඒ කාර්යයෙන් එනකොට ආරණ්‍ය සේනාසනේට බං දෙවිතුම මොකද? පළමුවෙන් ඉදිරියට යනකොට මොලේ ප්‍රධාන සාපේක්ෂයේ ස්වාමීන් වහන්සේගේ නිකුත් ආවාදය ආවතුකෝදේ එතන ඇවිත්දී මහා අත්දොස්සේ රහතන් වහන්සේ ඒ රහතන් වහන්සේ මෛත්‍රී විහාරයෙන් අග්‍රයි ඒ රහතන් වහන්සේ බුද්ධ කාලේ මනෝ එකදී පැවිදි වෙච්ච ආර්යයක පරිදි ඒ තමයි සපුරුදායේ පරිගාණය කියන්නේ සංකීර්ණකාර සූත්‍ර දෙකක් කියන උන්වහන්සේ මේ මේ මහා සපුරුදායේ ඒ සපෝදාය පරිවාරයේ කරනවා තමයි ඒවා බණාලා නමුත් අතු කාලයක මේ ධර්මරත්නෝක යුගයේ වෙනකොට මහා රහතන් වහන්සේලා වගේ කියා බුදු සත්‍යය කරගෙන. උදාහරණයේ ජීකේ රහතන් වහන්සේලා සිද්ධාහක් ක්‍රියාකාර දෙවියා. උනාගේ මෛත්‍රිය බලය නිසා මුළු වනාන්තරයේම සීල සත්‍යව උදාහරණයෙන් වැඩි කියා. ඉතින් මේ රහතන් වහන්සේගේ කුටියේ වාසයෙන් මේ සත්‍ය දෙල්ලම් කරනවා දැක්කම ඒ ජනතාවට ස්වාමීන් මේ මොනම සත්තු දෙකලා ඉතින් ආගේ අදෝ පොඩි වලස්සු ගෝණු හෝ නැවත සතේ කියනවා කිසිම සතේ කවුරුවලේ ඉස්සාවක් නැහැ අපේ රහතන් වහන්සේ අතීත ඥානයෙන් ගන්නවා මේ කුජේය පෙර ඥානයේ කරගත් කුසල මොනවාද කියලා. එළවාමරේ ධාර්මික ආකාරයේ බුදුබණ අහලා ඒ කුසලෙන් තමයි මේ දෙව්ලොවට මනුලොවට කරගෙන ඉන්නේ බොහොම සම්පන්නයි. සාකච්ඡාකාරය කලින් ආපු දහම් පද දීගත් කරමින් කියනවා හැරෙන්නේ ඔය තමයි පංචස්කන්ධය. ඔය තමයි පොළොස් ආයතන. ඒකේ අසලොස් ධාතු. ඔය කියන්නේ කාටික සමුත්පාද. ඔක්කොම එහෙම කියලා පස්සේ පරමාර්ථ වශයෙන්. කියනකොට මෙතුමාට මොන පහළ වුණා කලින් ආපු බාර පද දීගෙන. ඒ මොහොතේම සාමයේ සැරිසුණා. ඒ මොහොතේම භාවනා සමතා ඉලක්කයෙන් කහ පොඩ වාඩි වෙලා ඒ මොහොතේ ඒකාග්‍රයෙන් කවදේශන සාධකයට පත් වෙනවා. ඒකෝට මේ කුජලයාට අර ධාතුූලාකාරයේ බුදුබණ ඇසීමේදී අර්ථයක් තේරුනේ නැහැ. නමුත් එදිනේ ධර්මය අනුමත කියන්නේ උදා සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එන්න මේ වගේ කරුණු අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා සමාධියට මේ අපි කරන මේ වන්දනාදාසා ආදී දේවල් නොදැනන ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙන බව අපට පැහැදිලිව තේරුම් කරගන්න පුළුවන්. නමුත් අපි තවත් විශේෂයෙන් ඥානය දියුණු කරගන්න වම් වේදේ තෝරන කොහොමද? දැන් අපි බුදු ගාන පාඩේ ඉඳලා ඥාන සම්ප්‍රයුක්ත වුණා. ඒක තේරුම හදාගත්තා දෙතුන්යක් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මොකද එතන කියන අර්ථ ඥානය. අර කලින් කියන ධර්ම ඥානය. ආවෝල් කරගන්නකොට තේරුම අර්ථ ඥානය. තාක්ෂණික කාර්ය ව්‍යාකරණයක් තේරුම් කරගත් ගමන් නිරුක්ති ඥානයක් ලැබෙනවා. නිරුක්ති ඥානය කියන්නේ ව්‍යාකරණ අවබෝධය. මේ කාර්යය අපි ලැබෙන්නේ මෙහෙමයි මේ මේක අකුරට තේරුම මෙහෙමයි කියලා තේරුම් ගන්න. ඒක නිරුක්ති ඥානය. ඔය තුනම අවබෝධ කරගැනීම ප්‍රතිභාන ඥානය. ඒකෝට මේ විදිහට එක ආකාරයෙන් හරි දෙආකාරයෙන් හරි තුන් ආකාරයෙන් හරි සතර ආකාරයෙන් හරි ඥාන සංයෝග කරගන්න පුළුවන් බුදුබණ ආනකොට කියනකොට කියනකොට මෙන්න මේක නිසා තම ආකාරයේ සීමාපට ඥානය පහළ කරගන්න පුළුවන්. මේ ඥානය ගැන බොහෝම සූත්‍ර දේශනාවල් සඳහන් වෙනවා. අඤ්ඤා නරාණං රතනං කුඤ්ඤං සෝලි දුහා. මනුෂ්‍යයන් උතුම්ම රැකේ ප්‍රඥාවයි කියන එක තේරෙනවා. සංවිධිනිකායි. තව ආලම්භ සූත්‍රයේ තියෙනවා අඤ්ඤාය පරිසුද්ධිය කියලා. ප්‍රඥාවෙන් තමයි පිරිසුදු වෙන්නේ කියලා. ඒක ලැබෙන්නේ කොහොමද? සුසුකාරරේ සංඥා අපලක්ෂෝ විචාර කරනවා. ඥානවත්ය අප්‍රමාදව අනැතියෙන් නැත නැත බව ඇදීමෙන් සෝදාව ලබා දෙනවා. ඒ සුසුකාරයන්නේ නැත නැත බව ඇදී. සකලා කාරණාවක් ගන්නෑ. එකම භාවයක් නැත නැත භාවයක්. නැත නැත කියවනවා. ඒක සුසුකාරරේ සංඥා අපලක්ෂෝ විචාර කරනවා. අපලක්ෂෝ කියන්නේ කීමෙන් යුක්ත පුද්ගලයා. විචක්ෂණෝ කියන්නේ විශාල බුද්ධිය ඇති බුද්ධිය වෙනා කණයතුන් ප්‍රඥාව ලබන. සමහර කොට එකක් භාවනාවක් වෙනවා. එන්න මේක නිසා මේ ප්‍රඥාව ගැන අපි වඩා සාවධානයෙන් ඉන්න ඕනේ. අපට අත්‍යවශ්‍ය ගුණාංගයේ ප්‍රඥාවයි. අපි සීලයෙන් මේ ප්‍රඥාව ලබන්නේ. සමාධි වඩන්නේ ප්‍රඥාව ලබන්නේ. අපි දන් දෙන්නේ ප්‍රඥාව ලබන්නේ. හැම කටයුත්තකදීම අපි ප්‍රඥාව ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේලාගේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඒකාන්තයේ කල්පදායක ඉස්සරහේ අනුමෝදන්ති බුද්ධ කාලේ මේ ප්‍රඥාවෙන් වක්‍ර වෙන ප්‍රාර්ථනා කෙරේ. එදා බුදුපාමල ගැදෙන ආග්‍රාකර්ෂීතේකද මහා පින්ක මහාචාර්ය කළ ගුරු ස්වාමී මතනේ ඉතාලයෙන් මතු සතරදී යම් බුදු සතරකදී ප්‍රඥාවෙන් අවතන්පත් වක්‍රතාවට දුර ඇතුළු ධර්ම තේනවාදී ප්‍රතිව රාජෝති නිවන් සුව ලබන වාසනාවේ වශයෙන් එදා පටන් මේ පාසන්ක කාර්යලක්ෂය භවයේ භවයේ චේතනාව පහළ වුණා. එනිසා ප්‍රඥාව ලබන්න ප්‍රඥාවෙන් යොමු වෙන්නම කතා කරේ ප්‍රේම පුරාවනාපු නිසා ප්‍රඥාවෙන් අග්‍රවරහෝති නිවන් සුව ලැබුවා. අපට මේක අවශ්‍යයි. ඉතාලි සෑම කුඩයක් කරගෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ අපේ ජීවිතේ නිවන් දක්නා ජාතික පාරක් ප්‍රඥාවන්තව ප්‍රඥාවෙන් වැඩිදුර වෙමින් නිවන් මාර්ගය ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. අපේ සර්වඥයන් වහන්සේ ප්‍රඥා අධික බෝධිසත්වයන් වහන්සේලා. වෙනත් බෝසතාණන් වහන්සේලාට වඩා ඉක්මනින් සාරාංශක කල්පලක්ෂයේ කියන කෙටි කාලය තුළ ලෝකලා කුද්ධාතයේ පත් වූයේ ප්‍රඥාව අධික නිසායි. ඒකා ඒ ප්‍රඥාවෙන් අධිකව බෝධිසම්භාර පුරාමන අපේ සිද්ධාර්ථ ගෞතම සාතුණියන් වහන්සේ දෙවිවරුගේ දහස් පස්සිය අනුරෝපුන් මාතාකරට පෙර බුද්ධමයා සුද්ධමෝමී විද්‍යාර්ථී බෝධි ආර්යයන් වහන්සේට පිටදී මාන පරාජයකට ලෝතුරා දුන්නා. අවන්තහන්සේ ආબોධ කරගත්ත ගාම්භීර ධර්මයේ නානා විදියෙන් ලොවට ආબોධ කරවන පිට ස්වාකුදාත ධර්ම සංවේදේශනා කළා. ඒ දේශනාවෙන් අවදි වූ නෝනැති ජනතාවගේ සුවිචා සංකේතයෙන් නව කෝටි කටලක්ෂයක් දෙනා මමතර නිවන් සුව සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ ආශ්‍රයයේ කෙළවර අනුපාදිතේ සුපරිණිවාණය පිළිවන් ගැදිය. කාතන් වහන්සේලා ප්‍රේණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. යති ජනතාවකෝගේ කර්මාවලිනු පරිවර්තිය. කඩේ නිහාරස්ථානද ශ්‍රාවණවතේ සොරස්නා ජනපද සාධිකාන ගියන් පොකුණු මාර්ගාදී කියන්නේ දස්සාවතේ වුණා. මේ ආදිරාම සාරකා මහා කුසී මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල රත්තු. යාමනවා විදකඩම් යානවා නඳුන් කඩිනු මිරමුදල්ලා ආදී මේ සෑම වස්තුවක් සෑම කිරීමෙන් නැදෙන්නේ සැලඳුනේ වශයෙන් තුලකින් දෙහිණයෙන් පරිහරණය කරන ආශාව කියලා. සිතේ කියන සිතයම සංස්කාර ධර්ම ඇතුව නැතුව යන දැනීම අනිත්‍යයි. ඇතිවීම නැතිවීම නිතර කරන දැනීම දුකයි. කර්මික රසවත්නා බවින් අනාත්මයි. ශ්‍රීලක්ෂණයේ ආකාරයෙන් සංස්කාර ධර්ම දුක් සත්‍යයි. දුක හේතුන කෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදය ප්‍රතිපාද නිරෝධ සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට භාවිතා කර යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි. අනන්ත අපරිමාණ සුදු පතේතු මහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දානමය පාරමිතා භාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමද අමාමහ නිවන් ගැතියා. සතර කර්මයේ කර කෙලෙස් දුරු නැති වාසාන්ත දුරණිත සේවදාන බුදු පතේම මහරහතන් වහන්සේලාට සිතින් කයින් වශයෙන් සැනසල්ලි අපේ ගෞරවාචාර උත්තමාවට නමස්කාරය වේවා අපේ ජීවිතයේ පූජා වේවා අපට මේ ජීවිතේ පුරා කරන සෑම කුසලයක් පාරමී මාර්ගපත් වේවා සතු භෝගියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා ආශිර්වාද ප්‍රාර්ථනා පිළිගන්නවා ආසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලයෙන් සමත දෙලව ජයගෙන පැතුව බෝධින් අග්‍ර අමාම නිවන් සුවක් වේවා Thank you. ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නායනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ